සූත්‍රය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක සූත්‍රයේදී වදාළ දේශනා පාඨය ගැන ඒ නිරෝධ කියන වචනය පිළිබඳව දත යුතු එක කරුණක් තමයි සමහර විට අපි නිරෝධය ගැන කතා කරනවා නිරුද්ධ වීම කියලා මේ සිත පිළිබඳව සහ චෛතසික පිළිබඳව වගේම රූප පිළිබඳව ඒ ඒවායේ නිරෝධයක් නැත නිරුද්ධ වීමක් ගැන. ඒ ඒ ධර්ම නිරුද්ධ වීම. එයින් අදහස් කරන්නේ භංගය කියන එක. උත්පාදකති භංග කියන තැන නිරුද්ධ වීම කියන්නේ භංගය. ඒ ඇතිවන ධර්මයන්ගේ භංගය පිළිබඳව කෙනෙකු විසින් අමුතුවෙන් කළ යුතු දෙයක් නෑ. ඒවායේ ස්වභාව වශයෙන්ම ඇති වෙනවා ඒ වගේම නැති වෙනවා. එහෙම ඒ ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් යුක්ත වූ ඒ ධර්මයන්ගේ ඇති වූ ධර්ම නැති කිරීමක් නෙවෙයි නිරෝධ කියන එකකින් අදහස් කරන්නේ. ඒ නිරෝධ කියන මෙහින් අදහස් කරන්නේ ඇති විය හැකි ධර්මයන්ගේ අනුත්පාද නිරෝධය කියන උත්පාද නිරෝධයක් නෙවෙයි. උත්පාද නිරෝධය කියන එක කවුරුවත් කළ යුත්තක් නෙවෙයි. එය නිරුද්ධ වෙනවා. ඇති වූ දේ නැති වෙනවා. නමුත් ඇති විය හැකි දේ එහෙම ඇතිවන්නට අවස්ථාවක් නොලැබෙන පරිදි නිරුද්ධ කිරීමයි නිරෝධ කියන එකෙන් මෙතන අදහස් කරන්නේ. ඒකයි යෝ තස්සා යේව සංහාය අපේස විරාග නිරෝධෝ දැන් තණ්හාව කියන මේ ධර්මය සිතක උපදනා ධර්මයක්. මේ සිතක උපදනා අවස්ථාවේදී එය පරමාර්ථ ධර්මයක්. පරමාර්ථ ස්වභාවයක්. ඒ පරමාර්ථ ධර්මයන් පිළිබඳව දත යුතු එක කරුණක් තමයි ඒවා ඇතිවීමට කලින් මුතිවීම හේතුන් ප්‍රත්‍යයන්ගේ එකතු වීමෙන් ඇතිවීමත් ඇතිවන ධර්ම, ඒ ඇති වූ ධර්ම, ඒ ධර්මයට අයත් ආයු කාලයේ පැවත නැතිවීමක් කියන්නේ. ඒ නිර්වාණ පරමාර්ථය හැර අනිත් ඉතිරි පරමාර්ථ ධර්ම තුන පිළිබඳවම එයයි தත්වය. ඒවා ඇති වෙනවා, පවතිනව නැති වෙනවා. ඇතිවන්නේ ඇතිවීමේ හේතුන් නිසා. මේ ඇති වූ ධර්මය හැමදාම නැත්නම් දිගු කලක් පැවතිය හැකි ධර්මයක් නොවේයි ඒ වාත මේ හැම ධර්මයකටම අයත් ආයු කාලයක් තිබෙනවා හිතකට නම් චිත්තක්ෂණයයි කියන කාලය රූපවලට නම් රූපයන්ගේ තිබෙන ආයු කාලය චිත්තක්ෂණ 1000කට ඉතින් ඒ විදිහේ ඒ රූප ධර්ම හා නාම ධර්ම වශයෙන් ගන්නා චිත්ත චෛතසික ධර්ම ඒවා අහුත්වා සම්භුන්ති උත්වා පටිවින්ති කියලා ගන්නවා. නොතිදී ඇතිවීමක් හා ඇතිවී නැතිවීමක්. නොතිදී ඇතිවීමක් කියන්නේ දැන් එක එක පිටක් පිළිබඳව කතා කරනවා නම් මේ අවස්ථාවේදී අපට ලෝභ මූල සිතක් හෝ එහෙම නැත්නම් ද්වේෂ මූල සිතක් උපදින්නේ නැහැ. ඒ ඒ ලෝභ මූල සිතක් හෝ ද්වේෂ මූල සිතක් ඊට සුදුසු අරමුණක් ලැබී අයෝනිසෝ මනසිකාරයේ හේතු කොටගෙන ඇතිවිය හැකි. ඒ එතෙක් නොපැවති එතෙක් හත නොගත් සිතක්ගේ ඇතිවීමක්. ඒ ඇති වුනේ වමනා කරන හේතුන් ප්‍රත්‍යයන්ගේ සමவாயය. يعني හේතුන් ප්‍රත්‍යයන්ගේ එකතු වෙන්නේ ඇතිවීම. ඊළඟට හුත්වා පටිවෙන්ති. හතගත් එක ඊළඟට නැති වෙන. දිගටම පවතිනවා නෙවෙයි. ඇතිවි නැති වෙන. අනේ ඇතිවි නැති වෙන ස්වභාවයන්ගේ ඒ නැතිවීම පිළිබඳව නොවේයි මෙතන කතා කරන මේ Nirodha. මෙතන බුදුරජාණන් වහන්සේ වදාारण Nirodha. දැන් එහි કૃષ્ණාවගේ අශේෂ විරාග නිරෝධ කියලායි මහන්සේ වදාළේ. සංහාවේ ඉතිරි නැතිව නිරුද්ධ කිරීමක් අතේස විරාග නිරෝධු දැන් අනිත් අවස්ථාවලදී සිදුවන නිරෝධය එහෙම අපේස විරාග නිරෝධයක් කියලා දක්වන්නට බැරි ඒවා ඒ නැති වෙන්නේ ඒ ධර්මයකගේ නැතිවීමක් මිසක ඒ තෘෂ්ණාව ඇතිවීමට තිබෙන ශක්තිය එහෙම පිටින් නැති කිරීමක් නෙවෙයි. එනිසා සංහාවේ තෘෂ්ණාවේ අශේෂ විරාග නිරෝධය යනුවෙන් මෙතන දක්වන්නේ නිවනට. නිවනයි දක්වන්නේ. ඒ නිවන තෘෂ්ණාවගේ අශේෂ විරාග නිරෝධයයි කියන මේ තෘෂ්ණාවේ අභාව මාත්‍රේ නෙවෙයි. නිවනයි කියන්නේ ඒ ධර්මය අරමුණු කොට අරමුණු කිරීමෙන් তৃෂ්ණාවේ නැවත ඉපදිය හැකි බව එහෙම පිටින් නැතිව යේද අන්න ඒ ධර්මයටයි විරාග කියන්නේ අසේත නිරෝධය කියන්නේ සංහප්පේ කියන්නේ එයාදී නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා. මේ සංහප්පයෝ නිබ්බානයි දෝසක්ඛයෝ නිබ්බාන මෝහක්ඛයෝ නිබ්බානං කියලා එන්නේ ඒ නිසා දැන් මෝහය පිළිබඳව කතා කරන විටත් කියත් හැකියි මෝහයේ අශේෂ විරාග නිරෝධය නිවනෙයි මෝහයේ අශේෂ විරාග නිරෝධය තෘෂ්ණාවම ප්‍රධාන කොට බුදුරජාණන් වහන්සේ මෙහි දේශනා කළේ දුක්ඛ ස්කන්ධ පංචකය ගෙන දීමෙහි કૃષ્ણાව ප්‍රධාන ධර්මයේ වදාළ බැරි. අප මේක කලින් කිව්වනේ કૃષ્ණාව පමණක් නෙවෙයි දුක් උපදවන හේතුන් වශයෙන් ගත හැකි ධර්ම දුක හේතුව දුක් සමුදය කියන්නේකට දුක් සමුදය වශයෙන් දැක්විය හැකි ධර්ම કૃෂ්ණාව පමණක් නෙවෙයි. වාගමක් ධර්ම අවස්ථාවවලදී බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා ඒ કૃෂ්ණාවත් අවශේෂ ක්ලේශ ඉතිරි ක්ලේශ ධර්ම සාසව කුසල ධර්ම කියන්නේ සාසව කුසල ධර්ම කියන්නේ ලෞකික කුසල් ඒවා ඒ දුක උපදවන හේතු හැ දුක්ඛ සමුදය හැ මා ඒ කාරණේ මීට කලින් දින එක පැහැදිලි කළා දැන් කුසල් කියන ඒවා ලෞකික කුසල් අපි ගනිමු කාමාවචර කුසල් දැන් මේ පින්නතුන් අප සිදු කරන දන් දීම්, පිළිගැකීම්, භාවනා කිරීම කියන මේවා ලෞකික කුසල් ඇතිවන ක්‍රියා. ඒ කියන්නේ ලෞකික කුසල් සිත් ඒ අවස්ථාවලදී උපදින. ඒ ලෞකික කුසල් වල විපාක පිළ. ඒ විපාක දෙකොටස වශයෙන් දක්වනවා. ප්‍රතිසන්ධි විපාක, ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දි විපාකයේ කියන්නේ නැවත උත්පත්තියක් ලබා දීම, ගෙන දීම වශයෙන් ඇතිවන්නා වූ විපාක. ප්‍රවෘත්ති විපාකයේ කියන්නේ ඒ ප්‍රතිසන්දියක් ලැබුණාට පස්සේ ජීවත් වන කාලය තුලදී ඇතිවන විපාක. එහෙම ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක කියන දෙකොටසක් තිබෙනවා. අපි නිදර්ශනයකට ගතහොත් කෙනෙක් තමා විසින් කරන ලද කුසල කර්මය මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටි හේතුවෙන් හෙතෙම මේ මිනිසත් බවින් චිතව දිව්‍යාත්ම භාවයක් නැත්නම් දෙවියෙක්ව උපදින. ඒ දෙවියෙක්ව උපදිනේ විපාක දීමට එළඹ සිටි කුසල කර්මය නිසා. ඒ කුසල කර්මය දෙවියෙකු වශයෙන් ඉපදීමට හේතු වුණු කුසල කර්ම. නැත්නම් දෙවියෙකු වන්නට බෑ ඒ කුසල් උපදවා කුසලයේ ඉදිරිපත් වුණේ නැත්නම් විපාක දීමට. ඒ ඒ කුසලය කුසල කර්මය දෙවියාය කියා ව්‍යවහාර කරන නැත්නම් ඒ සම්මුතියක් පවත්නා ස්කන්ධ පංචකයක් ලබා දුන්නේ ඒ කර්මය. දෙවියාය කියන සම්මුතිය තිබෙන. ලැබුණේ මොනවාද? ත්‍යාගත්තොත් ස්කන්ධය. සංධානං පාතු භාව. ස්කන්ධයන්ගේ පහළවීමක් වූ. ඒකට දෙවියා නැමැති ස්කන්ධ පංචකයක් දෙන දීමට ඉවහල් වූයේ එතම මේ නිමිතත් භවයේ සිටියදී සිදු කරන ලද කුසල කර්මය නිසානම් ඒ කුසල කර්මය ඒ දිව්‍ය පංචස්කන්ධය ලබා දීමට හේතුවක් ඒ නිසා ඒක ඒ දෙවිය පංචස්කන්ධය දුක්ඛ සත්‍යේ නා. ඒ දුක්ඛ සත්‍ය වූ දිව්‍ය පංචස්කන්ධය ලබා ගැනීමට හේතු වූ ඒ කුසල කර්මය ඒ දුක්ඛ සමුදය සත්‍ය. ඒ දුක්ඛ සමුදයයි. අනේ නිසා බුදුරජාණන් වහන්සේ එහෙම වදාරනවා. ඒ තැන්වලදී දැන් මෙතෙන්දී ප්‍රධාන කරුණු ගැනයි දේශනා කර තිබෙනවා. ප්‍රධාන කාරණේ තමයි তৃෂ්ණාව කියන්නේ. ඒ তৃෂ්ණාව කෙනෙකුගේ නැවත නැවත භවෝත්පත්තියට අතිශයින්ම හේතු වන ධර්මය. මොකද කෙනෙකුට පවතිනවා ජීවත් වීමේ ආසාව. කෙනෙකු වශයෙන් ජීවත් වීමට තිබෙන ආසාව බලවත්ව පවතී. ඒ නිසා ඒ බලවත්ව පවත්නා වූ ජීවත් වීමේ ආසාව අප්‍රහීනව පවත්නා බැවින් තමා කෙනෙකු මේ ජීවිතයක් නැවත නැවතත් ලබන්න. ඒ නැවත නැවත ලබන ජීවිතයක් ලබා ගැනීමට නැත්නම් ස්කන්ධ පංචයක් උපදවීමට ඒ তৃෂ්ණාව පමණක් ප්‍රමාණවත් නැහැ. তৃෂ්ණාව පමණක් ප්‍රමාණවත් නැහැ. එයට උමනා කරන කර්මයක් පිළෙන්නට ඕන. ඒ නිසායි කම්මා විපාකා වත්තම් විපාකෝ කම්ම සම්භව. තස්මා පුනබ්භවෝ හෝති. එවන් ලෝකෝ පවතී. එමෙන්නේ මේ කර්මය නිසා තමයි පුනර්භවය කියන නැවත භවයක් ලැබීම වන්නේ. ඒ කර්මයේ කුසල කර්මයක් නම් සුගතියෙහි අකුසල කර්මයක් නම් දුර්ගතියෙහි ඒ පුනර්භවය ලැබෙන. අනේ නිසා කුසල කුසල පුනර්භවයේ දිනදීමේහි හේතු භූත වන කුසල කුසල කර්මත් දුක්ඛ සමුදයයි. ඒ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේ හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ එයින් ප්‍රධාන ධර්මය වූ සංහාව කෘෂ්ණාව ගැන. සංහාව යම් තාක්කල් පවතීද ඒ තාක්කල් පුනර්භවයක් ලැබීම නවත්වන්නට බැහැ. පුනර්භවයේ නවත්වන්නට නම් තෘෂ්ණාව නැවත නූපදන ආකාරයෙන්ම දුරු කරන්නට ඕන. තෘෂ්ණාව නැවත නූපදන ආකාරයෙන් දුරු කරන්නට නම් කෘෂ්ණාව උපදවා ගනු ලබන ධර්මයන් පිළිබඳ ඇති සැටි අවබෝධය ඇති සැටි දැනීම ලබා ගත යුතුයි. ඒ ඇති සැටිය දැන ගැනීම වලක්වා පිළිෙන්නේ ඒ වලක්වන ධර්මයේ වූ අවිද්‍යාව. එහෙම බලන විට අවිද්‍යාවත් මේ දුක්ඛ සමුදයක්. ඒ කියන්නේ අවශේෂාර්ථ කිලේශා කියන්නේ සංහාත අවශේෂාච කිලේසං ඊළඟට සාසවා කුසලා ධම්ම සාසව කුසල ධර්මය කියන්නේ ආශ්‍රවයන්ට අරමුණු වන්නා වූ කුසල ධර්ම. ඒ ආශ්‍රවයන්ට අරමුණු වන කුසල ධර්මය තමයි ලෞකික කුසල. ඒ ලෞකික කුසල් තිබෙනවා සිත් වශයෙන් 17ක්. ඒ 17 කාමාවචර කුසල් 8, රූපාවචර කුසල් 5, අරූපාවචර කුසල් 4 කියලා. ඒ වාද දුක්ඛ සමුදය ලෙස මහන්සි වදාලා. මෙතෙන් කෙනෙක් වෙනස් යන්න. මෙතෙන්දි වදාරලා තියෙන්නේ සමුදයාර්ය සත්‍යයේ හැටියට ඒ සංහවම. ඒ නිසා දුක්ඛ නිරෝධාර්ය සත්‍යය දේශනාව පිළිබඳ පිළිය යුතුයි ගැළපීමක්. බුදුරජාණන් වහන්සේගේ දේශනා ඒ විදිහයි. ඒ දේශනා ඥානෙනි ඥානෙහි කෙල පැමිණි උතුමාණන් වහන්සේ දැන් යම් කාරණයක් පිළිබඳව තවත් කෙනෙකුට අවබෝධයක් නැත්නම් මේ තේරුමක් ඇති කර ගැනීම පිණිස ඒ දේශකයා ඒ දේශනාව පවත්වාගෙන යන පිළිවෙලක් ඒ ඒ පිළිවෙල එකිනෙක කෙනාට කියන්නට බෑ මේ මේ විදිහයි දේශනා කළ යුත්තේ මේ විදිහයි කළ යුත්තේ කියලා ඒ දේශකයායි ඒක දන්නේ. ඔහුට වැටහෙන පරිදි තමා කියන්නට යන කාරණය අසාසිතින් නම්ක කොයි විදිහකින් කීවම ඒ අයගේ වැටහීමට එය <clears throat> හේතු වේද කියා කලකා ඒ දේශනාව ඒ ආකාරයෙන් පවත්වාගෙන යනවා. ඒක හැම කවර හෝ දේශකයෙක් කරන දෙයක්. ඒ ඒ පිළිබඳව දේශනා කිරීම පිළිබඳවද ඥානයක් පිළියෙයි. විතරයි දේශනා ඥාන. ඒ දේශනා කරනු ලබන ධර්ම පිළිබඳව දැන ගැනීම පිළිබ දැන ගැනීම සංඛ්‍යාත ඥානයකුත් තිබෙන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේට ඒ පිළිබඳව පැවතුන අවබෝධයක් නම්. මේ අවබෝධයක් නොලබූ කෙනෙකු නම් ඒතනත්තාට පිළියෙ යුතු අනුබෝධක් නාමයේ යටත් පිරිසෙයින් තමා ලබා සිටින සුතමේ ඥාන. ඒ කවර හෝ ඥානයක් ඒ දේශකයාට තිබෙන්නට ඕන. ඉතින් ඒ ඥානෙයි පිහිටා. ඊළඟට දේශනා කිරීමේදී උපයෝගී වන ඒ දේශනා ඥානය නිසා අසා සිටින්නාට කාරණය වැටහෙන පරිදි දේශනා කරනවා. ඒ දේශනා ඥානයෙන් කෙල පැමිණි දේශනා විලාසයෙන් කෙල පැමිණි උතුමාණන් වහන්සේ තමා බුදුරජාණන් වහන්සේ. එනිසා උන්වහන්සේ ආර්ය සත්‍ය දේශනාවෙහිදී දුකයි කියන ධර්මයේ කොහොමද නැත්නම් දුකයි කියන්නේ මොනවද කියන එක පළමු කොට වදා දුක්ඛාර දෙවක්. ඒ පළමු කොට වදාවේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මේවා පිළිෙන්නේ කොහිද හේනේ කොටින්ම පැවතුයේ සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ ඊළඟට දුක පිළිබඳව දුකෙහි කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් සැකයක් ඒ අසන්නාට වුවද පිළිෙන්නට බෑ ජාතිය ජරා මරණ ව්‍යාධියක් වෙනවා නේද මුලදී අතර අත් තුන්වෙනි කාරණේ හැටියට. ජාති ජරා ව්‍යාධි මරණ අප්‍රිය සංප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග ගණිත දේ යම් පිච්ඡන් නලබති සම්පි දුක්ඛ මේවා වදාරනවා. සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛ කියන එයින් අර මුලදී කියපු සියලුම කරුණු ඒට අන්තර්ගත කොට දුක මෙයින් පිටත්තර දෙයක් නොවේ කියන බව උන්වහන්සේ වදාළා. දුකේ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය. ඉතින් මේ පංච උපාදානස්කන්ධය කොයි තැනකද ලැබෙන්නේ? කවර තැනකද? කවර භවයකද? ඒ හැම එකක් හැම භවයක්ම දුක. ඒ නිසා තමයි ඒ පැහැදිලි කිරීම වශයෙන් පිළිදෙන දුක්ඛේ ලෝකෝ පටිච්චිතෝ මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත ලෝකය. පිහිටා පිළින්නේ දුකෙහි. තවත් විදිහකින් කියනවා නම් පංච උපාදාන සම්භේ කියන්නේ අනිකක් නෙවෙයි දුක. ඊළඟට ඒ දුක ඉබේ ලැබෙන කිසිවක් දෙයක් නෙවෙයි ඒ ලබා දෙන හේතු ටික. මොනම දෙයක්වත් නිර්වාණ ධර්මයේ හැද. ඒ නිර්වාණ ධර්මයේ හටගන්නා ධර්මයක් නොවන බැවින් ඒ ඇතිවීමේ හේතුවක් නිවන පිළිබඳව නැහැ. යමක් ඇති වේද ඇති වෙන්නේ නැහැ ඒ ඇතිවීමට උවමනා කරන හේතුවක් ප්‍රත්‍යක් නැතිව. ඒ තමයි સિદ્ધාන්තය. ඒක වෙනස් නොවන දෙයක්. වෙනස් නොවන සත්‍යයක්. යමක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන දේ ඇතිවීමට උවමනා කරන හේතු එකක් නෙවෙයි රාශියක් තිබෙනවා. ඒ රාශිය අතුරෙන් යම් කිසිවක් ප්‍රධාන විය හැකි. නමුත් මේ ප්‍රධාන හේතුව පමණක් අර ඒ ඇතිවන ඵලය ලබා දීමට ප්‍රමාණවත් නැහැ. අනිකුත් ධර්මයන්ගේ උපකාරය නැතිව ඒ තනි ධර්මයකින් උපදවන කිසිදු දෙයක් අනිත් ධර්ම සියල්ලගේම හෝ කීපයකදී හෝ උපකාර ලබාගෙනයි එක ධර්මයක ප්‍රධානත්වයේ දැක්වත් ඒ ධර්මය අනිකුත් ධර්මයන්ගේ උපකාරකත්වය ඇතිවයි ඒ ඒ ධර්ම උපදවන්නේ. ඒ නිසායි ධම්මා ධම්මේ සංජනಂತಿ කියන්නේ. හේතු සම්භාරපච්චය. ධර්මයෝ ධර්මයන් උපදවා. කවුරුවත් කාවවත් උපදවනව නෙවෙයි. ඒ ඒ ධර්මයෝ ධර්මයන් උපදවා. ධම්මා ධම්මේ සංජන. ඒ නිසා යමෙක් ඒ දුකේ කියන්නේ යම් හේතුන් ප්‍රත්‍ය සමவாயයෙන් එකතුවෙන් හටගන්නා ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන දෙයක් නම් ඒ දුක්ඛ ඒ ප්‍රතිඵලය නැති කරන්නට නම් දුරු කරන්නට නම් නැවත ඇතිවීම නවත්වන්නට නම් ඒ හේතුන් සොයා නැති කරන්නට ඕන හේතුවක් ඒ නිසානේ මහන්ත වදාලේ අනේක ಜಾති සංකාරං සම්ධාරිස්සං අනිත්‍යං නොනැතිම වහන්සේ සතර මේ ಜಾති සිය දහස් ගණන් ಜಾතිවල පරිසරයේ කුමක් සඳහාද ගහකාරකං ගවේ සම් ගෘහකාරකයා සොයමින් ඇවිද්දේ ගෘහකාරකයාය කියපු ඒ કૃષ્ණාව කවුද මේ ස්කන්ධ පංචක සංඛ්‍යාතගේ හදන්නේ එයාව සොයාගෙනයි ඇවිද්දේ. දහකාර ප්‍රතික්ෂෝ නුවන්සේ අවස්ථාවේදී දුටුවාවේ බෝධිධම මූලෙහිදී මේ ගෘහකාරකයා ගේ හදන්නා කවුද කියලා. කුණ ගේහන්තාව. ඒ බුදු දැකීම විතරක් නෙවෙයි. কৃষ্ণාව දැක්කයි කියන එකෙන් එතන අදහස් කරන්නේ වහන්සේ ඒ কৃষ্ণාව පිළිබඳ සත්‍යඥානය ප්‍රත්‍යඥානය, ප්‍රත්‍යඥානය කියන මේ තුනම එතන වදාරන්නේ. ධාකාරක විඨෝසි කියන එක. ධාකාරක විඨෝසි ඒ ගෘහකාරකය ආමන්ත්‍රණය කරනවා. ගෘහකාරකයා කියන්නේ සංහාවට. ගේ හදන්නා නෙමි. ඒකයි ඒ කියන්නේ. ගෘහේ තනන්නා නෙමි. විඨෝසි බෝ මම දැක්කා. ඒක ව්‍යාකරණානුකූලව කියනවා නම් <coughs> මවිතින් තෝ දැක්කෙහි එයාව දැක්කා ආ ඒ <coughs> පුනගේහන් නකාහ ඒ કૃષ્ණාව නම් මේ පංචස්කන්ධ සංඛ්‍යාතේ ගෙවල් හැදුවේ පුන නැවත ගේහන් නකාහ ඒ ඒතරක් કૃෂ්ණාව තමයි කියන්නේ රාහසි. ඔබට නැවත ගෙවල් හදන්නට බැරිය. ඔබ මට නැවත ගෙවල් හදන්නේ නැහැ. මේ කාහස. ඇයි? අන්න එතෙන්දි කියනවා ඔබ පමණක් නෙවෙයි මේ ගේ හැදුවේ. තවත් ගෙවල් ගේ හදන්නට උදව් වෙච්ච අය සිටිනවා. ඒ අය තමයි සබ්බාතේ භාසිකා භග්ගා ඔබ ගේ හදන්නට ගන්න පරාල තිබෙනවා. ඒව කඩලා බිඳලා කුණු විසුණු කරලා දැම්මා. ගහක් විතන් විසං චිතං දුහි කණි මණ්ඩල කියන ඔය පරාල බේරෙදි බුදුනේ ඒක විනාශ කරලා දැම්මා. විසංඛාර ගතං චිත්තං ඊළඟට විමහන්ත වදාරනවා ඒ કૃષ્ණාව සහිත වූ ක්ලේශ ධර්ම නැවත නූපදනාකාරයෙන් සමන් වහන්සේ දුරුකලේ යමක් අරමුණු කිරීම නිසා නම් අන්න ඒ ධර්මය අරමුණු කරමින් තමාගේ සිත පැවතුණු බව නැත්නම් සමන් වහන්සේගේ සිත ඒ ධර්මය අරමුණු කිරීම වශයෙන් ඒ ධර්මයට මේ නිවන පැමුණුනේ කියන එක දක්වනවා වහන්සේ විසංකාර ගතං චිත්තං සමන් වහන්සේගේ සිත අරමුණු කිරීම වශයෙන් විසංඛාරයයි කියනු ලබන නිවනට ගියේය ගතන් කියලා කියන්නේ සංඛාරගතං චිත්තං සංහානං khයං අජ්ජදා අජ්ජදා කියන්නේ කමුණයි කියන්නේ ඒ සංහානං khයං කියේ তৃෂ්ණාවගේ ක්ෂය එතන তৃෂ්ණාවගේ ක්ෂයයි කියේ අරහත් ඵලය. අරහත් ඵලය සංහාන පෑන ක්‍රිෂ්ණ තමන් වහන්සේගේ සිත නිර්වාණය අරමුණු කිරීම වශයෙන් ඒක පැමුණුනා ඒ අරහන් මාර්ග ඥානය. සංහානං පෑන අධ්‍යගා ක්‍රිෂ්ණාක්ෂය කියන අරහත් ඵලයට පැමුණා. එදින් ඒ ක්‍රිෂ්ණාව දුටුවේ සත්‍යඥාන, ප්‍රත්‍යඥාන, කෘතඥාන කියන මේ ත්‍රිපරිවර්තයේ අනුව නේ දැන් චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය ද්වාදසාකාරයකින් කරා. ත්‍රිපරිවර්තන ද්වාදසාකාරං ඥාන දස්සනං කියලා එම එන්නේ පරිවර්ත තුනක්. ඒ කියන්නේ එතනත් සත්‍යඥාන, ප්‍රත්‍යඥාන, ප්‍රත්‍යඥාන කියන ඥානයේ පිළිබඳවම තියෙන මේ ඥාන තුනක් නැත්නම් ඥානයේ අවස්ථා තුනක්. සත්‍යඥානය කියන්නේ දුක දුකක් බව දැනගන්නා නුවණ. ඒ දුකයි මේ දුකයි. ඉදං දුක්ඛන්ති කෝ භික්ඛවේ නේ. උබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුන් උදපාදේ ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝකෝ උදපාදි. එන් වදාරන ඒ ඒ ඒ සත්‍යඥාන. කෘත්‍යඥානයයි කියේ ඒ දුක පිළිබඳව කළ යුත්තේ කුමක්ද? ඒ දුක පරිණීයන්ති මේ දිග්ගවේ කුබ්බයන්සුතේසු ධම්මේසු. පරිණීය කියන්නේ ඒ දුක පිරිසිඳ දකින්න වෙන් කරලා දැනගන්නට ඕන එක. පරිණීය. පරිඥාත කියන්නේ එහෙම පිරිසිඳ දැනගත්තා. ඒකට දුක දුක දුකක් බව දැන ගැනීම දුක පිළිබඳව කළ යුක්ත වූ ඒ දුක පිරිසිඳ දත යුතු බව දැන ගැනීම ඒ දුක පිරිසිඳ දැනගත් බව ගැනීම කියන ඥාන තුනක්. ඒ විදිහටයි සමුදය ගැන සමුදය සමුදය වශයෙන් දැනගැනීම දුක උපදවාලන හේතුවයි මේ කියන දැනගැනීම ඒ පිළිබඳ වූ සත්‍යයක් නා. ඒ දුක උපදවන හේතුව පිළිබඳව කල යුත්තේ නම් ඒ දුරු කිරීම. ප්‍රහාණය කිරීම. පහතම. ප්‍රහාණය කළා. ඒ බව දැන. පහීනම් කිමේ වික්කවේ පුබ්බයානං සුතේසු ආදි වශයෙන් මේ. ඊළඟට නිරෝධ සත්‍ය මේ නිර්වාණ සත්‍ය නිරෝධ සත්‍ය පිළිබඳව උන්වහන්සේ වදාළේ එය ඒ දුක්ඛ නිරෝධය ආර්ය සත්‍යයේ බව දැන ගැනීම සත්‍යඥානෙ කෘත්‍යඥානීය වශයෙන් මහන්සි දුකේ නිරෝධ සත්‍යය සාක්ෂාත් කරගන්න. ප්‍රත්‍යක්ෂ කළේ. ඒ නුවණින්ම දැක්ක යුතුයි. ඊළඟට එය සාක්ෂාත් කළ බව. සච්චි කාතබ්බ සච්චිකත සාක්ෂාත් කළා. මාර්ග සත්‍යයේ පිළිබඳව එය දුක නිදහස් වීම නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යය නම් මෙයයි කියා දැන ගැනීම ඒ පිළිබඳව කළ යුත්තේ භාවයේ සබ්ද කියා දැනගත. භාවයේ සබ්ද කියන්නේ වැඩි යුතුය. ඒ වැඩුවා මහන්සි. ඒ ඒ වැඩි බව පිළිබඳව නුවණ. මෙන්න මේ විදිහට එක එක සත්‍යයක් පිළිබඳව තුන් තුන් ආකාරයකින් දොළොස් ආකාරයක් දක්වනවා. ඒකයි ත්‍රිපරිවර්ත ද්වාදසාකාර ඥාන දර්ශනය කියලා උන්වහන්ස වදාළා. ඉතින් මෙන්න මේ නිවන පිළිබඳව. ඒ නිසා නිවන සාක්ෂාත් කළ යුත්තක්. ඒ සාක්ෂාත් කළ යුතු නිවන මා පසුගිය දිනෙහි මේ පිනතුන්ට කේවප්ප සූත්‍රයේම ගාථාවකින් කරුණු ටිකක් කියවා. එතන විඥානං කියන එක බොහෝ දෙනෙක් වරදවා ගන්න තැනක් වෙයි කියලා නිවෙනෙහි සිවුම් සිතක් තිබෙනවයි විඥානයක් තිබෙනවයි එහෙම නැත්නම් ඊතා සිවුම් විඥාණය කෙලසුන්ගෙන් නෙමෙයි චෛතසිකයන්ගෙන් තොර විඥානයයි නිවනයි කියන්නේ කියලා එහෙම සමහරෙක් කියනවා. එහෙම නිවනක් තිබෙන්නට බෑ ඒක එකක් ධර්ම විරෝධයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවටද ගැලපෙන්නේ නෑ. එහෙම කියවම එහිම එනවා එත්ත නාමංච රූපංච අසේ සංපරිද්ධිති. නිවනේ නාම රූප දෙක ඉතිරි නැතිවම නිරුද්ධ වෙයි කියා දක්වන නිසා නාම ධර්මයන්ට අන්තර්ගත වන විඥානයක් ඒ නිවනේ තිබෙනවායි කියන එක ඒ නොගැලපෙන කියනවා. එනිසා විඥානං කියන එතනදී අදහස් කළේ විජානිතබ්බම් තීති විඥානං කියා ඒ විශිෂ්ට වූ නුවණකින් දත යුතුයි කියන තේරුමෙන් ඊට විඥානං කියලා. ඒ ඒ ඒ වචනය විඥානං කියන වචනයට ඒ අදහස එන දැන් ත්‍රිපිටකයේ බොහෝම කලාතුරකින් කියන්නේ මම මේක මේ ස්ථානයේ හැර තවත් තැනක් දැක්කද කියලා මතකකුත් නැහැ. විඥානං අනිදත්තනං අනන්තං සබ්බතෝ පබං එත් ආපෝච පඨවි තේජෝ වායෝ නගාධති එත් දීගංච රස්සංච අනුන් සූලං සුභාසුභං එත් නාමංච රූපංච අපේසං කරුජ්ජති විඥානස්ස නිරෝධේන තේසං කරුජ්ජති කියන ඒ ගාථාවට ඇතුළත් විඥාන කියන වචනයෙන් ඉගෙනගෙන තේරුම වෙන තැනක දුටු බවක් මතක නැහැ. සමහර ටික පිළිෙන්නට පුළුවන් විඥානං විඥාන සම්බන්ධ. මම එදා ඒ විග්‍රහ තුන පිළිබඳව මේ තුනට කීවා විඥානං කියන එකේ සිත පිළිබඳව නම් විඥානාපීති විඥානං කියා කර්තෘ සාධන විග්‍රහයක් හැටියට සිත පිළිබඳව විඥාන වචනයක විග්‍රහ කරනවා දත විඥාන විඥානාපීති කියන්නේ දැනගනී දැනගනීලුයි විඥාන නම නැත්නම් දැනගන්නේ විඥාන නමි කියන්නේ විඥානයයි එතන කර්තෘ සාධන විග්‍රහයක් කියන්නේ හරියට විජානාති ඒතේනාති විඥානං මේ කර්ණ කොටගෙන දැනගැනීමේ විඥානමයි එතන හිත කර්ණ සාධන විග්‍රහයකින් දක්වනවා කරණය කියන්නේ කරණ සාධනය කියන්නේ යමක් කිරීමේ උපකරණය කියලා. කිරීමේ උපකරණය. දැන් යමෙක් යම් කිසිවක් කපන අපි කියනවා කපයි ඒ කපයි කියන විට බුදු ක්‍රියාවක් ඒ කැපීමේ ක්‍රියාව කිරීමට යොදා ගන්නා උපකරණය දක්වා කැපීම ගැන කිව්ද පීහියෙන් කපයි පීහිය පීහියෙන් කියන එයින් කියවෙන්නේ ඒ කැපීම කිරීමේ උපකරණ. අනේ උපකරණය වශයෙන් යමක් දක්වනවා නම් ඒකටයි කරන සාධන විග්‍රහය කියන්නේ. චින්තේති ඒතේනාති විඥානං ඒ කරන කොටගෙන සිතානුයි විඥාන නමි සිතීන් ක්‍රියාව කරන උපකරණයේගෙන විඥා සිත විග්‍රහ කරන ඒ ඒ විග්‍රහ කිරීම වශයෙන් ඒ ගැන දැන එහෙම දැනගත්තට වරදක් නෑ. ඒත් තමා තේරුම් ගන්නට ඕනේ එහෙම විග්‍රහ කළත් සිත යම් කර්තෘ ශක්තියක් ඇති ධර්මයක් නොවේ කියනවා. එහෙම කර්තෘ ශක්තියක් ඇති ධර්මයක් නම් අන් කිසිදු ධර්මයකදී උපකාරයක් නැතිව තමාට ඒ අරමුණු දැනීමේ කරන කියන ඒ ක්‍රියාව කරන්නට පුළුවන් වෙන්නට ඕන. නමුත් එහෙම දක්වන්නේ නැහැ. ධර්මෙහි කිසිදු දෙයක් ස්වෛරී ධර්මසේ දක්වන්නේ නැහැ. ස්වෛරී කියන්නේ වෙන කාගේවත් උදව්වක් නැතිව තමාගේම බලයෙන් සිටිත හැකි. තමාගේම ශක්තියෙන් සිටින්නට පුළුවන්. අපි කියනවා නම් සාමාන්‍ය කතාවකින් තමාගේ පාදකින් හිටගෙන ඉන්නට පුළුවන් වගේ එහෙම ශක්තියක් ඒ කිසිදු ධර්මයක නැහැ. ඒ හැම ධර්මයක් නැහැ අන්‍යයන්ගෙන් ලැබෙන උපකාර ලබා ඇතිවන ධර්ම. ඒ උපකාර නැතුව හිතන්නට. දැන් සිත උවද එහෙමයි. සිතට කලින් ඇතිවුණු සිතේ උපකාරය නැතිව අලුතින් සිතක් උපදින්නේ නැහැ. ඊට කලින් ඊට මේ ඊට කලින්ම උපා ඊට කලින් වූ චිත්තක්ෂණයෙහි හටගත්ත සිත ඇතිව නැති වුණේ නැත්නම් ඊළඟ සිත උපදින්නේ නැහැ. ඒ නිසා ඉපදගෙන යන චිත්ත පරම්පරාවේ ඒ ඒ අන්තිම සිතින් ලැබෙන උපකාරය ඊළඟ සිතට ඕන. ඒ ඒ සිතට ඕන කර. ඒ උපකාරය නැතුව උපදින්නේ නැහැ. සිතක් උපදින්නට අරමුණක් ඕන. ඒ අරමුණ නැතුව සිතක් ලැබෙන්නේ නැහැ. ඒ සිතක් ඇතිවන්නට ඒ සිත සමග උපදනා චෛතසිකයේ කියන කොටසක්ගේ උපකාරයක් ඕන. ඒ චෛතසිකයන්ගේ උපකාරය නැතුව සිත ඇතිවන්නේ සිත ඇතිවන්නට නම් සිත ඇතිවීමට සුදුසු තැන් පිළිනවා ශරීරය සුරුකොට ඒ තැන් පිළිෙන්නට ඕන. ඒවා තමයි වස්තු කියන නාමයෙන් දක්වන්නේ. ඒ වස්තුන්ගේ උපකාරය නොමැතිව ඒ වස්තුන් ඇසුරු කොට උපදනා සිත් උපදින්නේ නැහැ. එහෙම බලන විට ඒ සිතක් වූක් සත්‍ය රාශියකගේ උපකාර ලබාගෙනයි ඇතිවක්. ඒ නිසා ඇතිවන කිසිවක් ස්වෛරී ශක්තියක් ඇති ධර්මසේ ගන්නට බෑ. ඒ නිසා තමයි මේ විග්‍රහ අතර ඊටම හොඳ විග්‍රහ ඇතියට දක්වන්නේ භව සාධන විග්‍රහය. භව සාධනයේදී කරන්නා වශයෙන් හෝ කරන උපකරණයේ වශයෙන් නොදක්වා කුඩු කිරීම මාත්‍රයක් කියන බව දක්වනවා. ඒකයි චින්තන මත්තං චිත්තං කියන විග්‍රහය නැත්නම් විචාරණ මත්තං විඥානං කියන මේ විග්‍රහය වඩා සුදුසු විග්‍රහයක්. ඒකේ කරණයක් හෝ කර්තෘ කෙනෙක් දක්වන්නේ නැති සුදු ඒ මාත්‍රය. දැනීම මාත්‍රය. දැනීම මාත්‍රයේ විඥානය. දැන් දැන ගැනීම මාත්‍රයේ විඥානය. අන්න එහෙම ලක්ෂණ ඒ වගේ ඒ ස්වෛරී බලයක් නැති ඒ ධර්ම සියල්ලම තවත් ධර්මයන්ගේ උපකාර ලැබයි ඇතිවක්. දැන් පංචස්කන්ධය ගැන කියපු කතාවේදී මේ පිටුතුන්ට වැටහෙන්නට ඇති වැටහෙන්නට ඇති ඒ කිසිදු ධර්මයක් තනිකර පහළවන්නේ නැහැ ප්‍රතිසන්දියක් හෝ ලැබෙන විට ප්‍රතිසන්දියක් වශයෙන් ලැබෙන මේ ආත්ම භාවයක් පළමු පහළ වීමක් එක භාවයක් පිළිබඳ පළමු පහළ වීමක් කියන ඒ ප්‍රතිසන්දිය තනි එකම ධර්මයක් නිසා ඇතිවන්නක් නෙවේ. දැන් কৃষ্ণාවේ හිම වදාරලා තිබෙනවා සංහාව දුක හේතුව හැටියට දුක්ඛ සමුදය හැටියට මේ දේශනාවේදී නමුත් ඒින් උන්වහන්සේ අදහස් කළේ එකම හේතුව මෙයයි කියන එක නෙමෙයි. ඒ උන්වහන්සේගේ දේශනා විලාසය. ඒ ආර්ය සත්‍ය දේශනාව මේ විදිහටයි වදාළේ. පටිච්ච සමුප්පාද දේශනාවෙහිදී අවිද්‍යාව මුල් කොට වදාළේ. ඒ නිසානේ අවිද්‍යාවත් වේවා අශේෂ විරාග නිරෝධෝ නිරෝධා සංඛාර නිරෝධෝ ආදි වශයෙන් නිර්වාණය පිළිබඳව පටිලෝම පටිච්ච සමුප්පාදෙහිදී වදාළේ. එතන ඒ අවිද්‍යාවගේ අශේෂ විරාග නිරෝධය නිවනසේ දක්වන. මෙතන විස්නාවගේ අශේෂ විරාග නිරෝධය නිර්වාණයසේ දක්වන. ඒ දෙකින්ම තේරුම් ගත යුතු තිබෙන්නේ කුමක්ද? යම් ධර්මයක් අරමුණු කිරීමෙන් কৃষ্ণාවගේ හා අවිද්‍යාවගේ අශේෂ විරාග නිරෝධය සිදු වේද? ඒ ධර්මය තමයි දුක්ඛ නිරෝධාර්ය සත්‍යය යමින් බුදුරජාණන් වහන්සේ වදාළේ. එයයි. কৃষ্ণාවගේ අශේෂ විරාග නිරෝධය කියන কৃষ্ণාව නැවත නූපදන ආකාරයෙන් දුරු වී යාම. අවිද්‍යාව නැවත නූපදන ආකාරයෙන් දුරු වී යාම. ඒ දුරු වී යාම කියන එකත් තේරුම් ගන්නට ඕන. මොකද්ද අප කියවනේ? මේ කෙලෙස් පිළිබඳව තිරෙන தত্ত্ব තුනක් ප්‍රධාන වශයෙන් දක්වනවා. ඒ තමා අනුසය පරිඋත්ථාන විතික්‍රමය අන්තයේ අවස්ථාවක් තිබෙනවා පරිත්‍ථාන වීමක් තිබෙනවා වීතික්‍රමයක් දැන් তৃෂ්ණාව පිළිබඳව සලකනවා නම් তৃෂ්ණාව රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා බුදුරජාණන් වහන්සේ බොහෝම විස්තර වශයෙන් දේශනා කළානේ ප්‍රතිපත්තාන සූත්‍රයේ නේ සාඛෝ කනීසා තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිසති චක්කුම් ලෝකයේ පිය රූපං සාත රූපං ඉතේසා සංහා උපජ්ජමානා උපජ්ජති එත් නිවිසමානා නිවිසති ඔය විදිහට වදාන චක්කුම් ලෝකයේ පිය රූපං සාත රූපං ඇස ලෝකෙහි මේ ස්කන්ධ පංචක පංචාත ලෝකෙහි මේ ඇස ප්‍රිය රූපයක් ප්‍රිය රූපයක් ඒ කියන්නේ ප්‍රිය වූද කියන එකයි. එතන ප්‍රිය රූපම් කියන්නේ ඒ ප්‍රිය රූප කියන තේරුම නෙමෙයි එතන රූප කියන එක. සමහර ඒක වර්ධා ගන්න. ඒ නිසා යමකෙහිදී ඒක සාකච්ඡා කරනවා. යමක ප්‍රකරණෙහි මේ සියලුම රූප රූපයද කියලා. පිය රූපං සාත රූපං රූපං රූපකම්භෝ කියලා. පිය රූපං සාත රූපං කියන තැන රූප කියන වචනේ එනවා රූපං. නෑ රූපකම්භෝ ඒක රූපස්කම්භය නෙවෙයි. ඒ කියන්නේ ප්‍රිය වූද කියන එකයි ප්‍රිය ප්‍රිය රූපං. සාත රූපං සාත කියන්නේ මිහිරි කියන එක. මිහිරි වූද, ප්‍රිය වූද, මිහිරි වූද දෙයක් තේ ගන්නවා කුමක්ද? ඇස. ඇස එනි අප්‍රිය දෙයක් බොහොම හොඳ දෙයක් හැටියට කෙනෙක් ගන්න. චක්කු ලෝකේ පිය රූපං පාත රූපං. එත්තේසා තණ්හා උපජ්ජමාන. එනිසා ඒ ඇසෙහි කෙනෙකු තුල උපදිනවා තණ්හාව. ඒක කෙරෙහි තණ්හාව ඇති වෙනවා. ඉතින් ඒක අනිත් පැත්ත කොහොමද? ඒ ප්‍රිය රූප, සාත රූප වශයෙන් දැක් වූ ඒ ඇස අනිත්‍යං නේ දුක්ඛං විපරිණාම ධම්මං ඒ නිසා කල්ලාං කන් කමනු පස්සිතුම් මේකන් මම ඒසෝ හමස්සි ඒසෝ මේ අත්තා ඒ ඇස පිළිබඳවත් වෙනවා ඒ ඇස අනිත්‍යයි ඒකේ දුකයි නැත්නම් දුක් පිණිස පවත්නා එක ඒ වගේම ඒක මම මගේ නෙවෙයි ඒක අනත්තයි. ඒ නිසා ඒ ඇස පිළිබඳව කෙරේ කල්ලංකම් සමනුපස්සිතුන් මේ ගැන හිතිය යුතුද සුදුසුද ගැනීම සුදුසුද ඒතන් මම එයත් මගේ ඒතන් මම ඒතන් මම ඒ සුහමත් මේ මම මේ මාගේ ආත්මයයි මේ සුදුසු අද රූප රූප කියන කොටේ ගොඩේ තියෙන එකක් නේ ඇසෙයි කියන්නේ එදින් චක්කුන් සෝතං ගාමන් දිවහා ඒ ඔක්කොම එහෙම ගත්තම මුළු රූපස්කන්ධයම ප්‍රිය වූ දෙයක් හැටියට ලෝකෙහි ගන්න. ඒ නිසා ඒ ප්‍රිය වූ පංචස්කන්ධෙයිම කෙනෙක් ඇලෙනවා. ඒ ප්‍රිය දෙයක් හැටියට ඒ තනස්සා ගත්තේ ඔහු තුල පවත්නා වූ අවිද්‍යාව නිසා. එතකොට ඒ යමෙක් ඒ ඇලෙන අවස්ථාව වෙන විට දැන් ඇලෙන්නට හැකි බව අප තුල තියෙනවා අප්‍රහීන වශයෙන් පවතිනවා. දැන් මේ වේලාවේ අපට අපගේ සිත අදවන යම්කිසි මිහිරි ඉසේ අප සලකන අරමුණක් ඉදිරිපත් වීමක් නොමැති බැවින් හා ඒ වගේ නිම අරමුණු තිබුණත් අයෝනිසෝ මනසිකාරයක් ඇති නොවීම හේතු කොටගෙන මේ වේලාවේ අපට සංහාව උපදින්නේ නැහැ. සංහාව උපදින්නේ. නමුත් සංහාව ඉදීමට තිබෙන ශක්තිය අප තුළ නැතිව ගිහින්ද? නෑ ඒ ඒ පිටින්ම තිබෙනවා. අන්න ඒ අනුසය ශක්තියට කම්ස. හොඳයි මේ තණ්හාව රාගයක් හැටියට යම් අවස්ථාවකදී අපගේ සිතේ හටගන්නවා නම් අපිට අර චක්කුම් ලෝකයේ කිය රූපං සාප රූපං කියවා වගේ මේ බාහිරව තිබෙන රූපයක් දැකලා ඒ රූපය බොහොම ලක්ෂණයි මිහිරි ප්‍රියයි මනාපයි ආදි වශයෙන් තමාගේ සිතෙහි රාගයේ දනවන රූපයක් වී ඒ රාගය ඇති වුණා නම් සමාධි ඒ විදිහට අර සංහාවේ පරිඋත්ථාන අවස්ථාව. එතකොට උපදින්නේ මොකක්ද? සිතක් උපදින. ලෝභ මූල සිත. ඒ তৃෂ්ණාවේ පරිඋත්ථාන අවස්ථාව. එතනින් නවතිනවා සමහර විටක. එතනින් නවතිනවා සමහර විටක ආපහු Tamanට ඒ කියන්නේ දෙනෙහි කිරීමක් වෙන කළොත් ලෝභයක් ලෝභයක් රාගයක් රාගයක් සරාග පිටක් සරාග පිටක් කිය ඒක දුරු වී යයි. එහෙම නැතුව ඒ සරාගති සිතටම ඒ උවමනා හැටියට ක්‍රියා කරන්නට ඉඩ හැරියොත් නේ Tamange සිතෙහි රාගය ඇති වූයේ යම් පුද්ගලයෙකු සම්බන්ධව නම් ඒ පුද්ගලයා පසුපස්ස යන්න නැවත නැවත ඒ ගැන හිතන්නට ඔහොම ගිහින් පස්සේ ඒ তৃෂ්ණාවෙන් කෙරෙන යතික්‍රමණයක් තිබෙනවානේ සීමාව ඉක්මවා යාම ඒ සීමාව ඉක්මවා යාම වශයෙන් ඒ කාම විත්‍යාචාරාදී අකුසලයකට පවා අසුවන්නට ඉඩ තියෙනවා. ගැටෙන්නට පුළුවන්. අනේ වීතික්කම අවස්ථාව. එහෙම වීතික්කමයක් වන්නට පරිඋත්ථානයක් වෙන්නට ඕන. පරිඋත්ථානයක් වන්නට අනුසය පිළිෙන්නට ඕන. අනේ අනුසය තමයි මේ පිස දමන්නේ. නැති කරන්නේ අනුසය. අනුසයද. ඒක ඒ නිසා ඒ තිබෙන එකක් නැති කරනවයි කියලා කියන්නට බෑ. ඇති වූ එකක් නැති කරනවයි කියලා. ඇති වූ එකක් ඒ කියන්නේ පරමාර්ථයක් ඇතුළත ඉදදීම. දැන් ඒ අනුසය වශයෙන් තිබෙන ඒ ධර්මය ඒක එක විදිහකින් පරමාර්ථයක් කියලා පෙන්වන්නට. පරමාර්ථය. ඒ මොකද හැම පරමාර්ථයක්ම නිර්වාණ පරමාර්ථය හැර ඒවා යේ තියෙන අවස්ථා තුනයි. ඇතිවීමයි පැවැත්මයි නැතිවීමයි. අනුසය කියන එක ඒ පරමාර්ථ බෙදහිලා තමයි ගන්නෙ. නමුත් පරමාර්ථ ධර්මයක් වශයෙන් පහළ වීමක් නෙවේ. නේ? දැන් අපි සිත පිළිබඳව කතා කරන විට ඒ සිතක් පිළිබඳව කොහොමද කියන්නේ? සිත පිළිබඳ එන්නේ <clears throat> යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං කුසලං සෝමනස්සහගතං ඥාන සංපයුක්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පුත්තබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යම් යම් වා පනාරබ්බ තස්මින් සමේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති ඈ චිත්තං හෝති ඕක විදිහට මේ එන්නේ එතන uppannං හෝති කියලා uppannං හෝති සිතේ අනුසය ගැන නෙවෙයි කතා කරන්නේ සිත කියන්නේ සිතක් ඉපදී හැකි බවක් තිබෙනවායි කියලා නෙවෙයි හිත උපදින්නේ වේද කියලානේ. ඒ උපදින්නේ වේද උපදී උපදින අවස්ථාව ඒ පරමාර්ථ වශයෙන් ලැබෙන අවස්ථාව. ඒ හිතේ චිත්ත පරමාර්ථය එතන දක්වන්න. චිත්ත පරමාර්ථය ධර්මයක් ඒ චිත්ත පරමාර්ථය කියන ඒ ධර්මය පහළ වෙන අවස්ථාව. උපාද පිති භංග කියන ඒ අවස්ථා තුන. ඒ අවස්ථා තුන කියන්නේ. අනුසය කියන එක එහෙම පරමාර්ථයක් හැටියට පෙන්වන්නට දෙයක් නෙවෙයි. කිය හැකියි පරමාර්ථ ධර්මයක් වශයෙන් පහළ විය හැකි බවක් ඒ පවතිනවා සිත. අන්න ඒ ශක්තිය, ඒ ස්වභාවය තමයි අනුස්සය කියන්නේ. ඒ සප්තාංශය කියලා කියනවා. කාමරාගාංශය, භවරාගාංශය, පටිඝාංශය, මානාංශය, විකාංශය, විචිකිච්ඡාංශය, අවිජ්ජාංශය. එහෙම කියලා හතක් වෙනවා. ඒ හත තමයි අනුස්සය වශයෙන් දක්වලා. මෙන්න මේ අනුස්සය ධර්ම තමයි දුරු කරන්නේ කුමකින්ද මාර්ග සිත්වලින් අනුසය දුරු කිරීමත් වෙන සිත්වලින් කෙරෙන්නේ නැහැ අපිට ලැබෙන කුසල් සිත් වෙනවා මේ අවස්ථාවේදී කාමාවචර කුසල් සිත් උපදිනවා ඒ නිසා ඒ කාම රාගාංශය භව රාගාංශය පටිඝාංශය මානාංශය දිඨාංශය විචිකිච්ඡාංශය අවිජ්ජාංශය කියන ඒ අනුසය ධර්ම මේ වෙලාවේ පරිඋත්ථාන වෙන්නේ නැහැ ඒ පරිඋත්ථාන නුහුණු ඒ අනුසය ධර්ම දුරු කිරීමක්ද මේ අවස්ථාවේදී සිදු කරන්නේ නැහැ. ඒ කියන්නේ නැවත නූපදාකාරයෙන් නැති කිරීමක් වන්නේ නැහැ. මේ අනුසයන් පරිඋත්ථාන වීම වළක්වන එකයි මේ අවස්ථාවේදී සිදු කරන්නේ. නැගෙන්නේ නැහැ. ඇත්තෙන්ම නම් පරිඋත්ථානයේ වළක්වන දේ හැටියට දක්වලා තිබෙන ධ්‍යාන. මේ අවස්ථාවේදීත් එහෙම පරිඋත්ථානයක් වෙන්නේ නැහැ. නමුත් පරිඋත්ථානයක් වුවත් සමහර විට ඒක පරිඋත්ථානයක් වුවත් වීතික්කමයට වැටෙන්නේ නැහැ. ඒ වීතික්කමයේ වළක්වන්නේ කුසල බලයෙන්. කියන්නේ කාමාවචර කුසල් වලින් මේක නවත්තනවා. ධ්‍යාන ශක්තියෙන් නවත්වනවා පරිඋත්ථාන වීම. දැන් කාමචන්දාදී නීවරණ එහෙම පිටින් නැති කිරීමක් නෙවෙයි ධ්‍යානයක් උපදවා ගත්තම සිදුවන්නේ. නැගීම සිතේ ධර්මයක් හැටියට නැගීම නවත්වනවා. මේ පරිඋත්ථාන ප්‍රහාණය ඊළඟට අනුසය ප්‍රහාණය කියන්නේ අනේ එහෙම ධර්මයක් හැටියට නැගෙන්නට පුළුවන් ශක්තියක්ව තම సంతානෙහි පවතීද ඒ ශක්තිය නැති කිරීම තමයි අනුසය ප්‍රහාණය. ඒ අනුසය ප්‍රහාණය තමා සෝවාන් ආදී මාර්ග සිත් වලින් සිදු කරන්නේ. සෝවාන් ආදී මාර්ග සිත් වලින් කුසල් සිත් වලින් කරන්නේ ඒ අනුසය. ඒක තමයි සමුච්ඡේද ප්‍රහාණය කියලා දක්වන්නේ. අනේ සමුච්ඡේද ප්‍රහාණය කළ හැකි වන්නේ සෝවාන් මාර්ග සිතේ ඉපදීම නිසා සිදුවන සම්ඡේද ප්‍රහාණය. සතරදාගාමි මාර්ගයේ ඉපදීම නිසා සිදුවන සම්ඡේද ප්‍රහාණයක් තිබෙනවා. අනාගාමි මාර්ගයේ ඉපදීම නිසා සිදුවන සම්ඡේද ප්‍රහාණයක් තිබෙනවා. අරහන් මාර්ග ඥානයේ ඉපදීම නිසා සිදුවන සම්ඡේද ප්‍රහාණයක් තිබෙනවා. ඒක මුලිනු පුටා බැලීම. ඒක හරියට යථාපි මූලයේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති එවං තණ්හං තේ අනුහතේ නිබ්බත්ති දුක්ඛ මිදං තුනක් තුනං යන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ යථාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති යම්තේ ගහ ගසක මුල දැඩිසේ පවතිද්දී නිරූපද්‍රතව පවතිද්දී කෙනෙක් ගස කපා දැම්මත් කිනෝපිරු පුනරේව රූහති නැවතද ඒ ගස ලියලන පුනරේව රූහති ඒ වන්හි සංහා මුසයේ අනුහතේ ඒ වගේම මේ কৃষ্ণා නැති අනුසය ධර්මය එහෙම පිටින්ම නැති නොකරන ලද කල්හි නිබ්බත්ති දුක්ඛ විදං පුනක් පුනක් මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත දුක නැවත නැවත ඇති හටගන්නේ නැවත නැවත හටගන්න. දැන් ඒ අනුව ඒ ස්කන්ධ පංචක සංඛ්‍යාත දුක නැවත නැවත හට ගැනීම වන්නේ සංහාව අනුපාද නිරෝධයෙන් නිරුද්ධ කරන තුරුනම් কৃষ্ণාවගේ අනුපාද නිරෝධය සිදු කිරීම සඳහා උදව් වන උපකාර වන යම් ධර්මයක් වේ නම් ඒ ධර්මය තමයි නිර්වාණ ධර්ම. ඒ නිර්වාණ ධර්මයෙන් සාක්ෂාත් කිරීම හේතු කොටගෙනයි তৃෂ්ණාව නැවත නූපදන ආකාරයෙන් දුරු වී යන්නේ. දැන් ඒ නිවන දුටු මතින් නිවන දැකීම නිසාම ඒ සිදුවනා වූ ප්‍රහාණයන්ගෙන් ඒ පුද්ගලයා ලබන සත්වයන් පැහැදිලි කර තිබෙනවානේ. දැන් ඒ හොඳට ඒ විස්තර වෙන අර රත්න සූත්‍ර දේශනාවෙහිදී සහවස්ස දක්ෂන සම්පදාය කයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වාපි යදත්ති කිංචි චතුහ පායෙහි ච විප්පමුක්තෝ චථාපි ථානානි අබබ්බුක්ඛාතු ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු අනේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම හේතු කොටගෙන පළමු වරද ප්‍රථමයෙන්ම මේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම කරන සෝවාන් මාර්ග ඥානයේ සාක්ෂාත් කිරීම හේතු කොටගෙන සිදුවන්නා වූ తත්වය එතන දක්වනවා. සහ වස්තු දක්වන සම්පදාය. සයත්තු ධම්මා ජහිතා භවಂತಿ ධර්ම තුනක් දුරු කළාවෙත් කියන නැති කළා. සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං. සක්කාය දිට්ඨි විචිකිච්ඡේතා සීලබ්බත පරාමා. සීබ්බතං වාපි අදත්ති කිංචි. ඒ වගේම ඒ යම් අකුසල ශක්තියක් ධර්මයක් වේ නම් සතර අපායේ උත්පත්තිය ලබා දෙවන. ඒවා හින් පිටින් දුරු කර. චතුහ පායෙහි ච විප්පම් සතර අපායෙන් එතනත්ත මිදුණු කෙනෙක්. තථාපි ඥානානි අභබ්බෝ කාතුනි. කරුණ සයක් කිරීමෙහි අභව්‍ය පුද්ගලයෙක් වෙනවා හිතන. කරුණ හයක් කිරීමට ප්‍රත්‍යඥයාට නම් සුදුසුකම් තිබෙනවා. ප්‍රත්‍යඥයන් නම් අප අතර සිටින්නේ ඒ ප්‍රත්‍යඥයන්ට කළ හැකි දේවල් තිබෙනවා. මොනවාද නොකළ හැකි? ප්‍රත්‍යඥයාට. ලෝකයේ බොහෝ දෙනෙක් හිතන අමාරුයි කියා කලකන මව මරන්නට පුළුවන්, පියා මරන්නට පුළුවන්, රහතුන් මරන්නට පුළුවන්, සංඝ බෙහෙද කර්මය කරන්නට පුළුවන්, මහාන කමේ ඉන්නවා නම් සංඝ බෙහෙද කර්මය කරන්නට පුළුවන්, ගියන්ට ඒක කරන්න. ඊළඟට අන්නේ සාස්තුවරු නෑ මේ මේ මොකද? ඒක බුදු සිරුරෙන් ලේ සොලවන්නේ. ලේ සොලවන්නේ. ඒ වගේම මේ සාස්තුවරුන් පස්සේ යන්නට පුළුවන්. නේ? පියම් කරන්නට යනවා පැත්තකින්. හරි. අපි බෞද්ධයෝ දැන් කරන්නේ පියම්. ආනාපාන නෙමෙයි. පියම් කරන්නේ. ඉතින් ඔහොම ඒ එක එක ඒනා පස්සේ යනවා. ඒ ප්‍රත්‍යඥයාගේ ගතිය. ප්‍රත්‍යඥයා ගැන කියන තැන දිනනවා පුදු සත්තාරං මුඛෝ ලෝකේ තීති කුසුජනෝ. පුදු සත්තාරය කියන්නේ බොහෝ සාස්ත්‍රූවරයන්ගේ මුඛෝ මුඛ උල්ලෝකේති මූණ බලන්නේ නුයි. ප්‍රත්‍යඥ පුතඥ බොහෝ සාස්ත්‍රූවරයන් ගේ පිහිට පතනවා. මොහොත් මට උදව් කරන්නට පුළුවන්. මොහුගෙන් ප්‍රයෝජනයක් ලබන්නට පුළුවන් කියලා මොහු මගේ විමුක්තිදායකයෙක් කියලා ඒ පස්ස යන. ඒ ප්‍රත්‍යඥ ගැතිය. නියම ප්‍රත්‍ය ඒ කල්යාණ ප්‍රත්‍යඥය නෙවෙයි. කල්යාණ ප්‍රත්‍යඥය එහෙම යන්නේ නැහැ. කල්යාණ ප්‍රත්‍යඥයා ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය සත්‍ය පටිච්ච සමුප්පාදාදී මේ ධර්ම පිළිබඳව තරමක් හෝ දැනගෙන තිබෙන කෙනෙක් බැවින් හිතම මේ දිනගෙන සාස්ත්‍රෝරයන් පස්ස යන්නේ නැහැ. නමුත් ප්‍රත්‍යඥ ගතිය නිසා අර කොහොම අමතක වෙලා යන්නට බැරි නෑ අදුගාන මේ જાතිය නැත්තම් ඊළඟ જાතිය ඒවා. ඒ ඒ ඒ ප්‍රත්‍යඥ ගතිය. දැන් එහෙම නෙවෙයි. ඒ සෝවාන් පුද්ගලයා එහෙම යන්නේ නැත්තේ ඇයි? සත්‍ය දුටු කෙනෙක් බැරි. අපි සත්‍යයේගෙන බොහෝ දෙයක් මුලාව අසත්‍යයන් සත්‍යයේ ගන්න බවක් ප්‍රත්‍යඥයා තුල තිබෙනවා. මේ සත්‍ය දුටු තැනක්. නිකම්ම ඔව් මේක ඇත්තක් වෙන්නට පුළුවන් කියලා දැක්ක නෙවෙයි. මේ ඇත්තක් වෙන්නට පුළුවන්. දැන් අපිට එහෙම පරිකල්පන තියෙනවානේ. අපි සමහර විටක යම් දෙයක් ගැන ආ මේක ඇත්ත වෙන්න පුළුවන් කියලා හිතනවා. එහෙම ඇත්තක් නෙවෙයිනේ. මේ ඇත්ත ආර්ය සත්‍යයක්, උතුම්ම සත්‍යයක්. ඒ උතුම් සත්‍යය ඊට කලින් හීනකින්වත් දැක්ක එකක් නෙවෙයි. හීනකින් වා. දැකලාද? හීනකින් දකින්නට බෑ ඒක. මේ සත්‍යය නුවණින්ම දකින සත්‍යය. ප්‍රත්‍යක්ෂ කරන සත්‍යය. ඒ ප්‍රත්‍යක්ෂය ලැබුණු හේතුවෙන් ඔහුට බෑ ඊට පිටුපාන්නට. ඒ කියන්නේ තමාගේ සිතෙහි තිබුණු ඒ අවිද්‍යාන්ධකාරය. අවිද්‍යාන්ධකාරය එහෙම කිව්වම ධනබාල අවිද්‍යාන්ධකාරයක් තිබුණානේ. ඒ අවිද්‍යාන්ධකාරය ලෝකෝත්තර නුවණ නැමැති ප්‍රඥා ආලෝකයෙන් විරෝධිය. ඒ නිසා අර පුතග්ජනයෙකුට තිබෙන ඝනබහල අවිද්‍යාන්ධකාරයක් සෝවාන් පුද්ගලයෙකුට නැහැ. ඒ නිසා හිතම ඒ නැත්තේ නිර්වාණය සාක්ෂාත් කළ හේතු වෙනවා. ලෝකෝත්තර ප්‍රඥාවෙන් නිර්වාණය සාක්ෂාත් කළා. ඒකයි සහ වස්ත දස්සන සම්පදාය. ඒ දැකීම හේතු කොටගෙන දැක්ක හේතුයෙන් සයස්තු ධම්මාජහිතා භවන්ති ආදි වශයෙන් දක්වනවා. සතර අපායේ මිදුණු කෙනෙක් සතර අපායේ මිදුනේ ඇයි? සතර අපායේ මිදෙන මාර්ගයේ ගමන් කොට ඒ ගමන් කිරීමේ හේතුවෙන් සාක්ෂාත් කළ යුතු නිර්වාණ ධර්මය නැත්නම් චතුරාර්ය සත්‍යය. Tamanගේ නුවණින් ප්‍රත්‍යක්ෂ කළ බැවින්. ඒ නිසායි සතර අපායෙන් මිදුණි. දැන් සතර අපායෙන් මුදවන ශක්තිය නැත්නම් මිදීම සඳහා වූ උපාය කියලා දක්වන්නේ කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. නේ? අපායාදී සමතික්ක මනුපායෝ කියලා දක්වනවා. අපායාදී සමතික්ක මනුපායෝ. අම අපායාදී වූ ඒ අපායාදී ඒ වෘත දුක්ඛය ඉක්මවන උපාය. උපාය කියන්නේ ක්‍රමය. ක්‍රමය පිළිවෙත. ඒ තමයි ආරෂ්ඨාංගික මාර්ගය. ඒ ආරෂ්ඨාංගික මාර්ගෙහි ගමන් කොට ගමන් කොටේ කියන්නේ ඒ ප්‍රතිපදාවෙහි යෙදී. ඒ යෙදීම නිසා තමයි මේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් වෙන්නේ. සීලෙහි පිහිටා සමාධිය ඇති කරගෙන ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව උපදවාගෙන මේ නිවන දකින්නේ. ඒ දැකීම හේතු කොටගෙන සිදුවන සත්‍ය. ඉතින් එහෙම නිවන පිළිබඳවයි නිවනයි ඒ නිසා උසස්ම ධර්මයේසේ බුදුරජාණන් වහන්සේ වදාරා. දැන් ධර්ම කියන ඒවා ලෞකික ධර්ම, ලෝකෝත්තර ධර්ම, සංකත ධර්ම, අසංකත ධර්ම කියලා එහෙම බෙදට හැකියි. ලෞකික ධර්ම, ලෝකෝත්තර ධර්ම. ඒ ලෞකික ධර්ම, ලෝකෝත්තර ධර්ම කියන එකට ඉඳුරාම ඒ දෙක වෙනුවටම පාවිච්චි කරන වචන දෙකක් නෙවෙයි ලෞකික ධර්ම, ලෝකෝත්තර ධර්ම. ඉතකන. ඒක තේරුම් ගන්න. ලෞකික ධර්ම ලෝකෝත්තර ධර්ම කියන එකයි සංකත ධර්ම අසංකත ධර්ම කියන එකයි සමාන නැහැ. අර්ථ වශයෙන් උදුරන්නට තියෙන ධර්ම සමාන නැහැ. ලෞකික ධර්මයේ කියන විට ලෞකික සිත 81 සමගේදන චෛතසික 52 රූප 28 ලෞකික ධර්ම. ලෝකෝත්තර ධර්මයේ කියන විට ලෝකෝත්තර සිත 8 ඒ සමගේදන චෛතසික 36 නිර්වාණ. මේ ඒ ලෝකෝත්තර ධර්ම. සංකත ධර්ම අසංකත ධර්මයේ කියන විට සංකත ධර්ම සිත 89 චෛතසික 52 අටවිති රූප සංකත ධර්ම සිත 89 කියන තැන ලෝකෝත්තර සිතකට ආවතින් සංකත ධර්ම අසංකත ධර්මයේ කියන තැන හුදු එකම නිර්වාණ ධර්මය අසංකත සංකතස්සක් ඒකවල ධර්ම වශයෙන් ගත්තම මේ සංකත අසංකත කියන මේ ධර්මය දෙකට ඇතුළත් නොවන කිසිදු ධර්මයක් නැහැ. ඔක්කොම ධර්ම ඊට ඇතුළත්. අනිත් ඒවා පర్యాయ වශයෙන් තියෙන මේ ප්‍රඥප්තියනේ. සංකත අසංකත කියන විට ඔක්කොම ධර්ම. ඒ ඔක්කොම ධර්මගෙන ඒ ධර්මයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ ධර්මය වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරනවා. ශ්‍රේෂ්ඨ ධර්මයේ කියේ චතුරාර්ය සත්‍ය නෙවේ. යාවතා භික්කවේ ධම්මා සංකතාවා සංකතාවා විරාගෝ තේසං අග්ගමක්ඛායති යදිදන් මදරින් මදනෝ පිපාස විනේ වාලය සමුද්ධාතෝ වට්ටිපච්ඡේදෝ තණ්හක්ඛයෝ විරාගෝ විරෝධෝ නිබ්බාන මේ විදිහටයි මහන්සේ වදාළා යාවතා භික්කවේ ධම්මා සංකතාවා සංකතාවා මහණෙනි සංකත වූද අසංකත වූද යම් තාක් ධර්ම වෙද්ද ඒ ධර්මයන් අතර විරාගෝ තේසං අග්ගමක්ඛායති විරාග සංඛ්‍යාත වූ නිර්වාණ ධර්මය එයින් අග්‍ර වේ යරිදන් මදලින් මදනෝ පිපාස විනයෝ ආලය සම්ධාතු අට්ඨපච්ඡේදෝ සංහකයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඒ නිවාමයට පරිය පරයය වචන. මේ සංකිත ධර්මාතර නැත්නම් අපාතර තිබෙනවා මදය. මේ මද තිබෙනවා නේ? වන්න මද, ගොත්ත මද, ಜಾති මද ආදි වශයෙන් තිබෙන ඒ මද පිළි. යෞවන මද, ආරෝග්‍ය මද, පටිභාන මද, ආරෝහ පරිණාහ මද වාදි වශයෙන් කියන මද තියෙනවා රාස. ඒ මද සියල්ලම නිම්මද කරන්නේ නිම්මද ස්වභාවය. කියන්නේ මද කියන්නේ කැලේ දේශපාක්ෂිකය. ඒ මදය නිම්මද වෙන්නේ. ඒ කියන්නේ මද එහෙම පිටින්ම නැතිව යන්නේ දුරු වී යන්නේ. ගියේ යම් තැනකද ඒ නිවන. නිවනෙහි ඒ කිසිදු මදයක් නැහැ. මදමින් මද. පිපාස විනයෝ අපිට තියෙන පිපාස වතුර පිපාස විතරක් නෙමෙයි. අපිට තියෙන তৃෂ්ණා පිපාස. රූප පිපාස, ශබ්ද පිපාස, ගන්ධ පිපාස, රස පිපාස. බලන්න කොයිතරම් පිපාසයෙන් කෙලෙන අයද කියලා ලෝකී සිටින්නේ. මොහොතක් නිකන් නැහැ සමහරු. හැම තිස්සෙම පිපාසයෙන් පීඩිත. පිපාසයෙන් පීඩිත මුවන්ෙන් එනේ අත දුවකන මොනවද කරන්නේ?